සම්මා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංසා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තියා චිත්තස්ස අකල්ලතා කම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා දීනාදීයනා දීතත්තං තීනං කීයනාති තත්තං චිත්තස්ස ඉදං උච්චති තීනායා කායස්ස අකල්ලතා කම්මඤ්ඤතා ඕවාෝ පරි පරිෝනාහෝ අන්තෝ අන්තෝ මිද්දං සුප්පං පතලායිකා සුපිනා සුපිතත්තං ඉදං උච්චති මිද්දං ඉති ඉදං ච තීනං ඉදං ච මිද්දං ඉදං උච්චති තීන මිද්දං තී අදබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා අවබෝධය ඇති කරගත යුතු තියෙනවා ඒ සඳහා උත්සාහ කරන පින්නත් පිරිසට අපිට ඒකට බාධා වෙන ධර්මතා අවබෝධයට බාධා වෙන ධර්මතා පිළිබඳව සාකච්ඡා කරගත යුතු තියෙනවා නිවැරදිව එහෙම දැනගත්තොත් අපි අපිට බාධා වෙන ධර්මයන් දැනගත්තොත් තමයි අපිට ඒ தත්ත්වයන් වලින් අත මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ ඒකින්ද අද දවසේ අපි ඒ අවබෝධයට බාධා කරන අවබෝධය ආවරණය කරන නීවරණ ධර්ම පිළිබඳව කෙරෙන ධර්ම දේශනා මාලාවේ අත්වෙනි ධර්ම දේශනාව අද අපි සාකච්ඡා කරන්නේ සීන මිද්දේ පිළිබඳව. ඉන්නත්නි මේ කය කිසිමම කිසි දෙයක් දන්නේ නැහැ. ධර්මය අවබෝධ වුණත් අවබෝධ නොවුණත් මේ කය කියන එකට කිසිම දෙයක් හඳුනා ගන්නවත් මොකක්වත් පුළුවන්කමක් ඇත්තේම නැති බව අපි දැන් හොඳටම දන්නවා. එහෙනම් සීල මිද්දය කියන එකේදී කයෙන් එන දායකත්වයක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. කයෙන් එන දායකත්වයකුත් තියෙනවා. ඒ තමයි ඒ පිළිබඳ අපි පසුව සාකච්ඡා කරමු. නමුත් මූලික වශයෙන් මම හඳුන්වා දෙන්නම් අපේ මේ කය හරියන්නේ උදේ ඉඳන් පිපිලා තිබ්බ මලක් හැන්දෑවට පර වෙනවා වගේ කායික වශයෙන් ඇතිවන්නා වූ පරල භාවය කායික වශයෙන් ඇතිවන හැකිලෙන ගතියක් ඉන්දට හේතුවක් වෙනවා නැත්නම් අපිට එක දිගට හැරලා ඉන්න පුළුවන්කම තියෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ කායට විවේකයක් ජීවිතෙම තියෙනවා තීන මිද්ද කියලා කියන්නේ කාය සහ චිත්තයන්හි හැකිලෙන ස්වභාවය ඔතන කාය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන පැස් ටික ගන්න ඕනේ. හරි? එතකොට චිත්ත කියලා කියන්නේ විඥාණයට. එතකොට මෙන්න මේ වාගේ තියෙන හැකිලෙන ගතිය. දැන් චිත්ත කියන කොටස ගැන කතා කරද්දී ඒකේ තියෙන මේ ධර්ම අවබෝධයට තියෙන හිතේ තියෙන අදක්ෂ භාවය දක්ෂ නැහැ. හරිද? ඊළඟට ඒකේ තියෙන අප්‍රමාදී ගතිය, පසුබැස්න ගතිය. ඊළඟට මොනවා හරි දෙයක එල්බිලා එහෙම්මම එල්බි චර්මුනේම එල්බිගෙන තියෙන ගතිය. හරිද හිතේ? හිතම වර්ෂය අරමුණ කෙල්බුණා නම් ඒකම ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත අරමුණු කරන ගතිය. ඒ වගේම මේ වේදනා සංඥා සංකාර ආදී තියෙන අකර්මණ්‍ය ස්වභාවය. යම් කිසි අකර්මණ්‍ය ස්වභාවයක් තියෙන කියන්නේ ඒවා ක්‍රියාත්මක භාවයට එන්නේ නැති ගතියක් තියෙනවා. හැකිලිච්ච ගතියක් තියෙනවා. නිද්‍රා ස්වභාවයක් තියෙනවා. පිළිගත්තා වාගේ ස්වභාවයක් තියෙනවා. මොන මොනවා කෙරෙහිද මේ ධර්ම අවබෝධය කෙරෙහි? ධර්ම අවබෝධයේ කෙරෙහි තියෙන මේ නිදිගත් ස්වභාවය හැතිලිම ස්වභාවය, නිදායත්න ස්වභාවය නිකන් අර අනිත් දේවල් වලට හාත්පසින්ම බැඳිලා වගේ තියෙන ස්වභාවය ඒ කියන්නේ ගලව ගන්න බෑ දැන් ඔය මේ දැන් අපි කතා කරනකොට තේරෙන්නේ බැඳිලා තියෙන ගතිය කියන්නේ දැන් ඒ කියන්නේ ධර්මයේහි නොඇලෙන ස්වභාවය තමයි ඔය කියන්නේ කියන්නේ අරතිය කියලා කියනවා ඒකට හිත ධර්මය අවබෝධයේහි ධර්ම මාර්ගයේහි කෙලෙස් වලින් අයින් වීම සඳහා හිතට චිත්ත চৈতසිකයන්ට ඉඩ නොදෙන চৈতසික ධර්මයක් තමයි තීන මිද්ද කියන්නේ. මේ চৈতසිකය තීන මිද්ද කියන ස්වභාවයන් අපේ හිතවල නැගුණොත් ඒක හරි අපූර්ව උපමාවක් කියන ධර්මයේ කුකුල් පිටහට ගින්දරකට හවුනොත් මොකද වෙන්නේ? ගින්දරක කියන්නේ රක්ෂණයකට හවුනොත් ඒක හැසිරෙනවා ඒක පාත්‍ර. නේද? ආන්නේ ඒ වගේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කුකුල් පිටට ගෙන්දර කරවන හැසිරෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත නැగి නැగి නැగి නැగి නැగి නැగి භාවනාවේහි පිළිවෙතෙහි දැන් අපිට දන්න ඉන්ද්‍රිය සංවරයේහි ආදි වශයෙන් අපිට තියෙනවානේ මේ කෙලෙස් අයින් කරගන්න අපේ හිතෙන්ම නැගෙන්න ඕන ප්‍රබල වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඒක අපේ හිතෙන්ම නෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තේරුමක් එන්නේ නැහැ. හිතෙන්ම ඒක ආවේ නැත්නම් ඒකේ තේරුමක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඒ කියන්නේ මේ පිළිවෙතෙහි පිපිච්ච මලක් වගේ හරියට ගින්දර වගේ නැగి නැగి නැగి නැగి නැగి නැగి එන්න ඕනේ අපිට මේ ඇති වෙන පිළිවෙත් මාර්ගයට තියෙන කැමැත්ත. ඉතින් අන්න එහෙම එකක් නැහැ. එහෙම එකක් නැතුව හැම වෙලේම මේක ආපස්සට අදින ගතියක් තියෙනවා නම් කෙලෙස් වල යෙදෙන්නේ නැති ගතියක් තියෙනවා නම් අන්න ඒකට කියනවා තීන මිද්ද කියලා. හරි? මේ තීන මිද්දයට හේතු වෙන්නේ මොකක්ද කියලා අපි බලාගත්තාම අපිට හොයාගත්ත හැකි අරතියත් අයෝනිසෝ මානසිකාරයක් තමයි හේතු වෙන්නේ. අරතිය කියලා කියන්නේ ඔතන දැන් අපි හිතමුකෝ හුදකලාව වාසය කරන්න. හුදකලාව වාසයේහි දැන් පරයන්ත සේනාසනයක් කියලා හිතන්න. අන්න ඒ සේනාසනයන්හි ඇලී වාසය කරන්න ඕනේ හිත විසුණු වහන්සේ නමකට ඉක්මනින් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරගන්න. ඉතින් හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. ආ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් දැන් අපි නිකන් අපේ හිත දිහා බලන දැන් අපි අපි කාට හරි කියනවා සතියක් හුදකලා කොහෙට හරි තැනකට වෙලා තනියම ඉන්න ඕන කියලා දැන් ආව හරි අපි හිතමුකෝ අපේ ළමයෙක් දෙමව්පියෙක්ව බලෙන් අරයි යනවා ගිහින් භාවනා කරන්න ඕනේ කියලා. හරිද? මාසයක් හරි සතියක් හරි ඉන්න ඕනේ කියලා. දැන් යනකොට දැන් ඉතින් ඈතට කන්දකට හුදකලා තැනකට කට්ටියක් ඉන්නවා. නමුත් හුදකලා තැනකට සුදුසු තැනකට එක්ක යනවා. මෙයාට මේක මහා නිකන් ඉරිකටු වලින් අයිනවා වගේ වැඩක් වෙන්න පුළුවන් සමහර විට. කොහොමද මම මේ දරුවෝ නැතුව ඉන්නේ, දකින්න නැතුව ඉන්නේ කොහොමද? මේ වගේ සුෂ්කව ඉන්නේ කොහොමද? ආහාර අඩුවෙන් ඉන්නේ කොහොමද? මට හොඳට බුදිය ගන්න ඕනේ මා මధుරෝ කයිද දන්නේ මට සීතල දැනෙයිද දන්නේ උෂ්ණ දැනෙයිද දන්නේ නේද ඒ වගේ අර ඇවිල්ලා තියෙන සුඛෝභෝගී ජීවිතයක් තියෙන සාමාන්‍ය වශයෙන් හරි තියෙන තමන් ඉන්න ගෙදරින් අයින් වෙන්න තියෙන අකමැති ස්වභාවය අර ඒ වෙලාවට අපි හිත වෙන නිකන් හිතලා බලන්නකො හිත ඒ පැත්තට නැగి නැగి නැగి නැగి යන්නේ නැහැ අපසටද හරි අන්න ඒ ගතිය තමයි ඔය තීන මිද්දේ ස්වභාවය ඒ කියන්නේ මේ ඇරෙන්නේ මේ දස දස කුසල ධර්මයන්දී ඇරෙන්නේ එතකොට අදි කුසලයන්දී අදි කුසලයන් නැති කරගන්න දැන් දැන් බලන්න අපි ප්‍රීතිය ගැන එහෙම අපි බුද්ධංග ධර්මයන් ගැන කතා කරානේ. එතකොට දැන් දැන් එහි දැන් ධර්ම අවබෝධය නිසාවෙන් ඇතිවන්නා වූ සුඛ වේදනාවන් තියෙනවා. එතකොට ඒවා අරමුණු වෙලා ඒවා පිළිබඳ සංඥා ඇති වෙනවා. හරිද? ඒවා ගැන කැමැත්ත කියන සංකාර ඇති වෙනවා. ඒවා අරමුණු කරන විඥාන ඇති වෙනවා. එතකොට ඒවා නිසාවෙන් ඇති වෙන වේදනා සංතතියක් අපේ సంతාන තුළ ඇති වෙනවා. එතකොට අන්න ඒවා වේදනා සංඥා සංකාර විඥානයන්හි නැగి නැగి ඒමක් තියෙන්න ඕනද නැද්ද? ධර්මයේ පැත්තෙන් තියෙන කරුණුත් එක්ක. ධර්ම දැන් අපි තමයි ප්‍රථම ධ්‍යාන ආදී ගැන හොඳට ආධ්‍යයනය කරලා. එතකොට ඒවා පිළිබඳ එතකොට විරාග විරාගීව වාසය කිරීම පිළිබඳ සංඥායාට එනවා නැగి නැగి නැగి නැగి. හරිද? එතකොට ඒ පිළිබඳ කැමැත්තක් ඇති වෙන, ඡන්දයක් ඇති වෙන සංස්කාරයන් සකස් වෙනවා. ඒවා නැවත නැවත අරමුණු කර කරන සිත් පහළ වෙනවා. ආන් එහෙමනම් මොකද වෙන්නේ? අර වගේ තැනට එක යනවා කිව්වොත්. නේද? යන්න මෙයාලා යන්න හදන්නේ. පැයට කිලෝමීටර් 20ක නම් මෙයා යනවා පැයට කිලෝමීටර් 30කින් විතරේ පැත්තට නේද අන්න එහෙම ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවය ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවයක් අපේ సంతානවල තියෙනවද කියලා බලන්න ඕනේ ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවය වෙනුවට ඒ පැත්තට නැගී යුතු දැන් විතර හරි නේද නිවන් මාර්ගයට අවතීර්ණ වෙන නිවන් මාර්ගය අපේ හිතේ ඔසවා තියෙන කුසලයේ අදි කුසලයන් ධානාදී උත්තරී මනුස්ස ධර්මයන් වලට අපේ හිත ඔසවා තබන වේදනා සංඥා සංකාර විඥාන සංස්කතියක් අපේ సంతానගතව හැදෙන්න ඕනද නැද්ද? අන්න ඒක ජීන්දර රහවෙතු මොකද විනාට වගේ. අපේ හිතේ නැගෙන්න ඕනේ. අපේ හිතේ නැගෙන්න ඕනේ. දැන් තේරෙනවද වේදනාව මොනවද වේදනාව? එතකොට ප්‍රථම ධානය ආදී මකර කීමේ ප්‍රවාස ප්‍රවේදනාවක්. මේ කයෙන් කොයි කොයි කවදා අත මිදෙන්නද මේ කයෙන් විඳින වේදනාවල් කියලා අපි අර අනාගතේ ලබා ගන්න තියෙන හොඳ ඉලක්කයන් හොඳ සැප දේවල් ගැන මතක් වෙද්දී මතක් වෙද්දී සැප ඇති වෙන්නේ අන්නේ ඒ ඒ වේදනාව නේද අන්න එහෙම උත්තරී මනුස්ස ධර්මයන් ගැන මතක් වෙනකොට අපේ අපිට වේදනා සංකතියක් තියෙනවා ඒවත් එක්ක ඒවල උත්තරී මනස ධර්මය පිළිබඳ සංඥා සම්පතියක් තියෙනවා. සංකාර සහ විඥාන සම්පතිය ඇති වෙන්න ඕනේ. අන්න ඒ බුරබුරා නැගෙන අන්න ඒ තමන්ගේම సంతානයේ සකස් වෙච්ච අන්න ඒ ඒ වැඩ පිළිවෙල තමයි අපේ ධර්ම මාර්ගයේ ඔසවා තබන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. හේතු ඇතුව සකස් වෙච්ච අන්න ඒ වැඩ පිළිවෙල. අන්න ඒ වැඩ පිළිවෙල අපි හිතමුකෝ නිකන් මේ කුකුල් පැහැටක් වගේ හොඳට තියෙනවා කියලා. ඒ විදිහට අහුනත් වගේ තමයි තියෙන මේ දෙයට අහුනවා. මොකද වෙන්නේ අර අර නැగిලා යන ඉස්සලා දෙන උත්තලා දෙන අපේ හිතම උත්තලා දෙන මාර්ගය එකපාරටම ඇකිලා භාවනා කර කර ඉන්න කෙනා එකපාරටම නිදි ගන්න පටන් ගන්නවා. හරිද? දැන් හදිස්සියෙම වෙන කාටද කර කතා කරගෙන පටන් ගන්නවා. ඒ කතා කරගෙන පටන් ගැනීමෙන් එයාට ගැලවෙ ගන්න පුළුවන් කමක් නැහැ කුසිතකමක් තියෙනවා එතන. දැන් ඉතින් කෑව විතරයි නේ කියලා. කාලා නේද කාලා ඉවරුණා නැත්නම් කන්න තියෙනවනේ කියලා බෑ. යන්න තියෙනවා නේ කියලා බෑ. ගිහිල්ලා ආව විතරයි නේ කියලා බෑ. ඒකේ හැම වෙලේම මේක නැතුව අනිත් පැත්තට අදින ගතියක් තියෙනවා තීරමෙද්ද කියලා කියන්නේ. මේ තේන පරියන්ත තේනාසන වලට අදි කුසලයන්ට ඒ වගේ එකට හිත ඔසෝසෝවා ඔසෝසෝවා කියන්නේ නෑ පින්නත් මේ ඒවට කියන කම්මැලිකම අනිත් එක ඒවා අතරේ තියෙන මේ කලකිරීච්ච ස්වභාවය. අයියෝ වාසලකාට හරියන්නේ නැහැ. ඇතුළෙම තියෙනවා නිකන් හරියන්නේ නැති වෙයි නේද? කලින්ම කතා කරනවානේ හැම නේද? හරියෝක හරියන්නේ නැති වෙයි. ඕක මේ නේද? එහෙම අර ඒකට තියෙන අර කෙටිින් කියනවා අර ඇලෙන්නේ නැති ගතිය. ඉතින් බලන්න අපි මේ රටේ අද කාලේ කවුද නිවන් දැක්කේ? අද කාලේ කවුද මේ විහාර මට්ටම් වලට යන්නේ? එහෙම කරන්න බෑ. ඕවා විතරක් කරලා හරියන්නේ නැහැ කිව්වර අපේ හිත ඒ පැත්තට නැති සංඥා ඇති කරනවා. ඒ පැත්තට අදාළ වෙන්නේ නැති සංඥා ඇති කරමින් ඒ පැත්තට තියෙන උනන්දුව නැති කරන්නත් හේතු වෙන්නේ ඒ ඒ දේවල් වලට තියෙන තණ්හාව තමයි අන්තිම බලනකොට. ඒ ඒ දේවල් වලින් අත මිදෙන්න තියෙන තණ්හා දරුවන්ගෙන් අත මිදෙන්න තියෙන, ගෙවල් වලින් අත මිදෙන්න තියෙන තමන් ගත කරපු ජීවිතයෙන් අතු මිදෙන්න තියෙන දැන් ඔය අපි ඔය කියන්නේ නේද දන්නවනේ වයසට ගියාම අඩපු ගෙදර යන්න කැමති නැහැ ඊට වැඩි වඩා සුඛෝභෝගී කියලා සමහර ළමයි හදලා ඔක්කොම කරලා දීලා තියෙනවා අර පරණකේ ළමයින්ද කල් කර කරගෙන එතනම ඉන්නවා ඒ ඒ ගැලවෙන්න බෑ හරිද තමන් හිටපු ගමෙන් යන්න බෑ නගරෙන් යන්න බෑ ඒක ඉතින් මරණකොටත් ඒකම තමයි ඒ රන්හාවම තමයි තව පොඩ්ඩක් හරි මම පැමිණිච්ච තැන ඉන්න මෙන්න මේකට හේතුව තමයි මේවා මේ මේ තැන් වලට තියෙන නොඇලීමත් ඒ නොඇලීම ඒ කියන්නේ මේ තැන් වලට ඒ ඒ Tamanට ලැබිලා තියෙන තැන් වලට තියෙන ඇලීමත් ඒ ඇලීම අයින් වෙන ආකාරයට කර ඒ ඇලීම වැඩි වෙන විදිහට කරන මෙනෙහි කිරීම. හරිද? ඒක අපිට හොඳට දැනෙන්න ඕනේ මෙතනදී අපේ හිත මේ මාර්ගයේ හැකිලිච්ච ස්වභාවයක් හැම වෙලෙම තියෙනවා නම් මාර්ගය වඩන්ඩ තියෙන එකට මගේ හිතේ උනන්දු තියනවද නැද්ද කියලා මේ මොහොතේම අපි බලන්න ඕනේ. මේ වෙලාවෙන් බලන්න ඕනේ. ඒකම ඕනේ. මගේ දවස ගත්තාම භාවනාවට මම කැමතිද? හොයාගත්ත හැකි කොට අපි මේ තියෙන මිද්ද ස්වභාවය තියෙනවද කියලා. ඒක හැම වෙලේම ඉදිරිය කරගෙන ඉන්න එක නෙවෙයි තියෙන මිද්ද කියන්නේ. හරිද? ඒ කියන්නේ නිදි නිදි කිරා කිරා ඉඳීමක් තීන මිද්ද තමයි. නමුත් අපිට තීන මිද්ද කියනකොට මේ හිතන්නේ නෝකනේ. නෑ නෑ. මේ තියෙන ඒක ඒක ඒක දරුණුම අවස්ථාව. ඊට මෙහා අපි මෙහෙම උදාහරණ කිහිපයකින් ගමුකෝ. සමහර අය ඉන්නවා මොනවා හරි වැඩක මොනවා හරි කතාවක් පටන් ගන්න කියන කාත් එක්ක හරි. වෙලාවකට ගැලවෙන්න බැරි වෙලා නැද්ද? නේද? ඒ වගේ සමාජයේ ප්‍රසිද්ධයක් නැද්ද? ප්‍රසිද්ධය ඉන්න අපිත් ඉතල දකින්නට මොකද කරන්නේ? අම්මෝ වහුනොත් නම් ඉවරයි කියලා නේද? Tamange තියෙන ප්‍රයෝජනවත් වැඩක් වැඩක් මොනවා හරි කියන ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවට වැඩිය කතා කර කරම ඉඳ තියෙන ඉඳ හිතෙන ගතියක් තියෙන අන්න ඒ තමයි එයා ඒ අර කතාවේ හෝ නැත්නම් පුටුවක හරි ඉඳගත්තාම උනත් එයාගේ හිත එයාගේ හිත ඒ පුතුෙන් නැගිටින්න ඒ කියන්නේ දැන් අපි හරි බැරි ගහලා ඉඳගත්තා කියන්නකො ඉඳගත්ත කෙනාට මෙහෙම දැන් හොඳට වැටුනහම හොඳට සද්ද වෙලා ඉඳගත්තාම පුතුට නැගිටින්න නම් යම් සංස්කාරයක් යම් කැමැත්තක් යම් වේගයක් ඕනද නැද්ද සමහර ඇත්තන්ට මේ වේගය ඇති වෙනවා මේ හරියම ඉක්මනට හරිද ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ අපිට මම අර වීර්යය ගැන කියද්දිත් කියලා දුන්නා ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ගැන මේකට උදාහරණයක් විදිහට කියනවා රබර් බෝලයක් වගේ. රබර් බෝලේ බිම ගහපු ගම මේ එතනින් අයින් වෙනවා. වැඩිච්ච තැනින් අයින් වෙනවා. මැටි කුලිය බිම ගහුවා. එහෙම තිබ්බා. දැන් මම හොඳට හරි හරි හරි මෙහෙ ගිහලා ඉඳ ගන්න. දැන් සමහර අය දැකලා ඉඳ ගන්නකොට මෙහෙම ඔළුව හේතු කරලා ඉඳ ගන්න. ඉඳ ගන්න ඉරියව්වත් උඩුකය ඍජු ඉරියව්වත් නෙවෙයි. ඒ මොකද ඒ නැගිටින්නෙම නැති වෙන හිතක් තියෙන. ඉඳගත්තොත් හරහට වැටෙන්න බරයි ශරීරය. හරි ඊට පස්සේ ඒ ශරීරය නැගිටවන්ද ඒ ශරීරය ඇත්තටම නැගිටින්නේ මොන මොනවා යොදලාද? හිතේ නේද යම් කිසි සකස් වීමක් වෙන්න ඕනේ නැගිටින්න ඕනේ කියලා. දැන් දෙන්නෙක්ම මොකද එක්කෙනෙකුට ඉඳගත්තාම පුටුවකින් ඒකෙන් නැගිට ගන්න එයාට අවශ්‍ය කරන මම ඉක්මනට වැටි කරගන්න ඕනේ. මම ඉක්මනින් මේ කාලය ඉතුරු කරගන්න ඕනේ. කියලා හිතේම නැගෙන වේගයක් එක්කෙනෙකුට ඇති වෙනවා. ඒ වේගය එයාව කාර්යක්ෂම කරනවද නැද්ද? සමහර අය කොහොමද දෙන්නේ නැහැ කොහොමද? හරි ඒවත් හම්මේ හරි අමාරුයි අප්පා. එහෙම අන්න එහෙම අර හිමීන් නැගිටලා හිමීන් ඇවිදලා හිමීන් වැඩ කරලා නේද? බොහොම නිකන් අර අන්න ඒ ස්වභාවය එන්නේ කොහෙන්ද? අන්න බලන්න අවශ්‍ය සංස්කාරය සකස් වෙන්නේ ඒ සංස්කාරය හැටිලා වගේ ආයි. සමහර දවසකට කොච්චර වැඩ කරගන්නවද කියලා බලන්න. ගොඩේ වැඩ කරගන්න අයට පින්නත් මේ නිකන් ඉන්න අය දිහා බලලා අනේ එකක් එක කාලෙ ටිකක් මට ගන්න පිරවන්න කියලා හිතෙනවා. හ්ම් වැඩ වැඩ නොකරම කාලයට කරන්න දෙයක් නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒකට කියන්නේ කාල නේද? ඒක ඒක හොඳ වචනයක්. ඒක මේ නරක වචනයක් නෙවෙයි. කාලකන්ණී කියලා. නේද? කාලය කාදම නැත්තො. ඉතින් මේ එහෙම නැතුව තමන් තමන්ගේ මේ ශරීර ස්වභාවය පවා කාර්යක්ෂම වෙන්න නම් අපි අපේ හිත පොද ගන්නවා ගන්න ඕනේ, ඇතද ගන්නවා ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? එතකොට ඒ මෙනෙහි කිරීම කරනකොට අපිට වීර්යය උපදිනවා. වීර්යය කියන්නේ තීන මිද්දේට ප්‍රතිවිරුද්ධ දේවල්. ඉතින් ඒ එහෙම නොව දැන් අපි මට අද තේරුම් කරවන්න උවමනා කරලා තියෙන මේ තීන මිද්දේ තියෙන අපේ අතුලාන්තයේ තියෙන ස්වභාවයමයි. කෙනෙක් වැටි වැටි වැටි වැටි වැටි වැටි ඉන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන තමන්ගේම සංකානේ අතීත වේකුත් කාරණා හේතු වෙලා නැగి නැగి එන එන්නේ නැති ගතිය. ඒ නේවා හැමම යට කළ දාලා බොහෝ ධර්මවල වැඩක් කරනකොට ඒක ආරම්භ කිරීමක් ඒක ක්‍රියාත්මක කරගෙන යෑමක් ඉවර කිරීමක් කියන ආකාර තුනෙන් මේක ඉවර කරන්න ඕන. හුඟාක ආරම්භ කරපු දවස් එකේ අපේ නම් මේ බලනකොට තාත්තක කතා කරන්නවත් නැහැ. හරි එහෙමද හිතෙන් පුදුම නන්දක් ඇවිල්ලා තියෙන්නේ. හුඟක් අය ටික දවසක් ගියාම මොකද වෙන්නේ? නේද? මේ අමාරුම දෙයක්. මමවත් ලොකු උත්සාහයක් ගන්න ඔන්න දුර්වලතාවය අයින් කරන්න මොන හරි වැඩක් පටන් ගත්තට පස්සේ ඒ වැඩ පටන් ගත්ත වැඩේ මග අතර මග නවතින්නේ නැති වෙන්න මුලින්ම තිබ්බ උනන්දුව දිගටම තියාගන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ ඒ පිළිබඳ සිහියෙන් ඉන්න ඕන. අපි දැනගන්න ඕනේ. මට මුලදී තිබුණ උනන්දුව ඉන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව මම හිතුවා. ටික ටික ටික ටික වැඩි වෙන්නේ මොකද්ද? වෙනත් දේවල් හින්දා ඒකට අවශ්‍ය කරන මෙහෙ කිරීම නැති හින්දා ඊටම ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒවා නැතුව එක දිගට තමන් ගත්ත අරමුණේ ඉදිරියට යන්න නම් තීන මිද්දේ කියන රකුසව තමන් හොඳට හොයාගන්න ඕනේ. තීන මිද්දේ කියන්නේ අපි හිතමුකෝ ලෙඩක් කියලා. හරි. අන්නේ ලෙඩේ හැදුනොත් අරිම කරදරයි. හරි කරදරයි. ඒ තීන මිද්දේ හැදිච්ච අයගේ පින්නත් ලක්ෂණ අපි ඒ රෝග ලක්ෂණ ටිකක් තව බලමු. ඕනම වැඩක් කරන්න හදනකොට ඒකක් කිය මොනවද කියන්නේ? ඕක හරියන්නේ ඕක හරියන්නේ ඕක මෙහෙමයි ඕක මෙහෙමයි කියලා කියනවා. ඕක කරගන්න බෑ කියලා කියනවා. ඒතර වාර්තලාට අපි කියන්නේ ආ එහෙනම් මෙහෙම කරමු කියලා කියනවා. එතකොටත් මොකද කියන්නේ? ආ එහෙම කරත් හරියන්නේ නැහැ, එහෙම කරත් හරියන්නේ නැහැ, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ අපි කියනවා ආයේ දෙකම නැතුව දැන් මෙහෙම කරමු කියලා. එතකොටත් මොකද කියන්නේ? ඒ වුණාට එහෙම කරොත් එහෙමයි. දැන් අන්තිමට මෙයාගේ කතාව කතාවත් එක්ක මෙයා ගන්න හදන්නේ මොනව කරද්ද? මේ වැඩේ නොකර ඉන්න. නේද? හැම වෙලේම නෙකරන පැත්තටමයි වැඩ. කරනවට වැඩිය කතා කරනවා වැඩි. එකතු වෙලා සාකච්ඡා වැඩක් ගැන සාකච්ඡා කර කර ඉන්න නම් අම්මා බලන්න ඕනේ හරි හරි මෙහෙම මෙහෙම කියලා. ඒක කරන්න නෑ. කවුද මේ තීන මිද්දේ යට වෙච්ච අය. ඉතින් ඔය ඔබ කියනකොට මම මොකද කරන්න ඕනේ? මාත් හිතලා බලන්න ඕනේ මාත් එහෙමද? මේ ඇත්ත මේ ඇත්ත කල්පනා කරලා බලන්න මාත් එහෙමද? එහෙනම් ඒක ලෙඩක්. නේද? ඒක මං හදාගත්ත ලෙඩක් නෙවෙයි. ඒකට මම කළ යුතු දේ කරන්න ඕනේ. කළ යුතු දේ කරන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා අපි හැම වෙලේම හැම වෙලේම ඒ පිළිබඳව කළ යුතු දේ කරලා තීන මිද්දේ නැති කරගන්න කළ යුතු දේ තීන මිද්දෙන් නැති තීන මිද්දේ ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් තීන පිට තීන මිද්ද නැති කරගන්නත් අපි හැම වෙලේම උත්සාහ ගන්න. ඉතින් අපිට මේක හරිය අමාරු වැඩක්. මේක දෙන වටිනම දේ තමයි අපි අපේ පැත්තට හැරිලා බලන්න ඕනේ. හරිද? නින්දම නින්ද නින්ද කියන දැනට එන්න එපා. ඒක නෙවෙයි. කුසලයේහි තියෙන අදි කුසලයේහි තියෙන හිතේ තියෙන ඇකිලෙන ගතිය. ඒ ඒ සංකල්පය අද හදා ගන්න ඕනේ. අපි උගාක් කාලවට හිතාගෙන හිටියේ තීන මිද්දේ කියලා කියන්නේ නිදිබර ගතිය කියලා. හරිද? නෑ ඉදි කරගතිය නෙවෙයි. නිදි කරගතිය තමයි ඒකේ දරුණුම අවස්ථාව. මම ආය ආය මතක් කරනවා ඒක. හරිද? දරුණුම අවස්ථාව ඒකයි මේ හිත හිතේ බුරබුරා නැගෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ. නැත්නම් කුසල් වඩන්න ඕනේ කියලා බුරබුරා නැගෙන්න ඕනේ. වේදනා සංජාර සංකාර සං වේදනා සංඥා සංකාර විඥාන සංතතියේ හැකිලිච්ච බව. එතකොට යාගේ හැම වෙලේම ජීවිතේ සාමාන්‍ය ජීවිතේ පරිම ආකාරයක්ම අකර්මණ්‍ය ගතියක්. යම් අකර්මණ්‍ය ගතියක් ඇකිලිච්ච ගතිය මම ඉස්සෙල්ලා කිව්වා. පසුබැට වීම අන්න ඒ වගේ ස්වභාවයක්. ඉතින් මේක මේක දැනගෙන අපි මේකට ලොකු මේකට හේතු වෙන කාරණා ටික මෙනෙහි කරලා මේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරගන්න ඕන මම මේක අයින් කරගන්න ඕන. මේක හරිම වටිනවා. මොකද හැම වෙලේම අපි ආපස්සට ඇදෙන්නෙම මෙන්න මේ තීන විද්ද ස්වභාවයෙන් හින්දා. ආපස්සට ඇදෙන්නෙම මේ තීන විද්ද ස්වභාවයෙන් හින්දා ඒකින්ද මේක පිළිබඳව අපි හැම වෙලෙම බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. මේක අපිට පැහැදිලි කරගන්න ලේසි පින්නත් මේ තීන මිද්දේ ප්‍රහාණය කරන්න කාරණා හයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි භාවිතයෙන් භාවනා කරන කෙනෙකුට ඒ වගේම අනිත් අවස්ථාවලදීත් කාරණා හය ආකාරයකින් මේක අයින් කරගන්න මේ කරුණු සඳහන් කරලා තියෙනවා මේකෙන් පළවෙනි එක කයතම සිද්ධ වෙන ඒ කියන්නේ අය කය මං කියන කයනොත් මේකට දායකත්වයක් වෙනවා කියලා. පළවෙනි එක තමයි අපි අර බත් මත අයින් කරගන්න වැඩ කටයුත්ත දාගන්න ඕනේ. කියන්නේ අතිභෝජනයේ අතිභෝජනයෙන් අයින් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණා. ඒ කියන්නේ අපි දැන් විශේෂයෙන් ආහාර ගනිද්දී කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි ආහාර ගත යුතු තියෙන්නේ? තමන්ගේ කුසට තව ගාල් පිටු දෙක තුනකට ඉඩ තියලා නවත්ත ගන්නවා. නවත්තගෙන ඉතින් දැන් වික්ෂුන් වහන්සේලාට ගත්තොත් අපි වේල් දෙක වේල් දෙකයි ඔය එක වේලා බුදුරජාණන්සේ එක වේලාම දනවා දාරනවා. එක වේලාම දනවා දාරනවා. ඉතින් මේ ආහාරය කියන එක අතිභෝජනය කිසියම් තේරුමක් ඇති එකක් නෙවෙයි. වැඩිපුර වැඩිපුර ආහාර ගන්න නැත්තන්ට මොකද වෙන්නේ ආහාරයේ හින්දා ආහාර ගත වෙලා විතරක් නෙවෙයි දිගින් දිගට දිගින් දිගට ආහාර ගැනීමෙන් මේ ශරීරය බොහොම එක තැනක තියලා තියන්න වෙන තත්යකටපත් වෙනවා. ඒක නිසා Tamanට කාර්යක්ෂම ජීවිතයක් ගත කරන්න ඕනේ නම් වෛද්‍යවරුත් හැම වෙලෙම කියන්නේ මේ ආහාර අවශ්‍ය ආහාර ප්‍රමාණය වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒ ඒ නිර්දේශ අරගෙන බලනකොට අපි මං හිතන්නේ වැඩි දෙනෙක් වැඩියෙන් ආහාර ගන්න පුරුදු වෙලා තියෙනවා. තමන්ගේ ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නෙවෙයි ගන්න. ඒ එන්නේ මේ මේ தත්ත්වයෙන් හින්දා ඒ ශරීර නින්දට බර ගතියකට වැටෙනවා. ඒ හින්දා ඒ අති අතිභෝජනයෙන් අයින් වීම තමයි පළවෙනි කාරණාව තීන නිද්දෙන් අයින් වෙන්න එක. හරිද? ඒතර භාවනා කරද්දී එහෙමනම් විශේෂයෙන්ම මොකද? අපි දැන් භාවනා කරන දිනයක් කියලා නේද? තමන්ගේ හොඳට දැනෙන්න මම අද වැඩියෙන් ආහාර ගත්තොත් මට අද මම බලාපොරොත්තු වෙන කාරණාව කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ කියලා Tamanට හොඳට දැනෙන්න ඕනේ. ඒක හැම වෙලේම මේ සිහියෙන් ඉන්න ඕනේ. අපිට ඉතින් ගොඩාක් නේද පුරුදු වෙලා තියෙනවා හැම වෙලේම මොනවා හරි මොනවා හරි හප හප හප හප හප හප ඉන්න ඕනේ කියලා. ඒක ඉතින් මම නම් කියන්නේ ඕක නිඳා කරන්න මම නම් කියන්නේ සංසාරගත පුරුද්ද කියලා. අසර පුරුද්ද තමයි ඒක මොකද ඉතින් හම්බෙච්ච කඩනේ. නේද? ආ කියාගෙනම තමයි සංසාර ජීවිතෙත් මොන සතෙක් වෙලා හිටියත් කෑවනේ. නේද? අට්ටියක වැඩේ උදේ ඉඳන් හැන්ද වෙනකම්ම කන එකනේ. නේද? හරපැටියෙක් ගත්තොත් බලන්නකො උදේ ඉඳන් බෙල්ලන මාගෙනමයි ඉන්නේ කවුරුත් බලන්නේ කන්න මොනවා හරි කන්න. නේද? මේ ශරීරය ඇතුළට දාගන්න. ඒකෙන් අයින් වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්න. ඉතින් මෙනෙහි කිරීම එක මංක අරතිය සහ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ආහාරයෙන් අත මිදෙන්න නම් ආහාර පිළිබඳ නියම මෙනෙහි කිරීමකට යන්න ඕනේ. මොකද්ද ඇත්තටම මේ ඒකට කියන ප්‍රත්‍යක්ෂාව කියලා. මොකද මේ ආහාරය මේ ආහාරය අපි ඉගෙන ගොඩාක් කතා කරලා තියෙනවා ප්‍රතිසන්නිස්සිත සීලේදී, සබ්බස්ස සූත්‍රයේදී පහුගිය කාලේ බොහෝ වශයෙන් කතා කරගෙන ආය කතා කරන්න ඕනේ නැහැ. නමුත් ඒ හරියේ ඒ ධර්ම දේශනාව ආගෙන අහන්න ඕනේ. නමුත් ආහාරය මොකටද කියලා නුවණින් මෙනෙහි කිරීමෙන් අපිට මේ ආහාරයෙන් ආහාරය මාත්‍රාව ඉක්මවා ආහාර ගැනීම අයින් කරගන්න හොඳටම පුළුවන්. එහෙම මාත්‍රාව ඉක්මවා ආහාර අරගෙන බලන්න ඕනේ. බලපුවම රාත්‍රී ආහාර එහෙම අයින් කරපුවාම හොඳට තේරෙනවා ඊට පහුවෙන්ද දවසම කාර්යක්ෂම ගතියක් තියෙනවා. දැන් දවස් වේලාවට විතරක් ආහාර අවශ්‍ය ප්‍රමාණයට ගත්තාම අර දවසේම තියෙන ඇලි මැලි ගතිය අයින් වෙලා ඊටම ප්‍රබෝධමත් කටයුතු කරන්න කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඊළඟ එක තමයි තමන්ගේ ඉරියාපත පිළිබඳව හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ. භාවනා කරන කෙනෙක් සක්මන් භාවනාව කිරීම ආදී කිරීමෙන් දැන් අර සමහර ඇත්තෝ ඉන්නවා මම කියන්නම් උදාහරණයක් විදිහට පාඩම් කරන වෙලාවකට අපි දැන් මේ තියෙන මිදේ දුරු කරගන්න ඕන වෙනකොට වෙලාවකට අපි යට වෙනවනේ නින්දටම යට වෙනවනේ පැහැදිලිවම පාඩම් කරනවා නැත්නම් ළමයෙක් නැත්නම් භාවනා කරනවා අපි. භාවනා කරනකොට දැන් මොකද වෙන්නේ? ඇස් දෙක පියවිලා කියලා මෙහෙම කළා එක සැරයක් වැටෙනවා. හරිද? ඒ වැටුනහම මම මොකද කරන්න ඕනේ? දැන් මම දැනගන්නවා මගේ හිත ඇකිලිවිගෙන එන්න දැන් මේ කමටහනේ ඇකිලිවිගෙන එන්න. එයා දැන් ඒ ගැස්සුනා ගැස්සුනහම හිතුවා හරි. ආයෙ මම ඉන්න ඕනේ නැහැ මෙහෙම. එහෙම නේද හුඟක් වෙලාට කරන්නේ. නැගිටින්න හිත දෙනවද? ඒ යටවීම තමයි. හරිද? එයා හිතනවා එක සැරයක් මෙහෙම වැටුණාට ඊළඟ සැරේ ආයෙ වැටෙන්නේ නැහැ කියලා. සමහර විට ඇත්තටමත් හොඳ දෙයක් මෙනෙහි වුණොත් එහෙම වැටෙන්නේ නැතුව ඉන්න තීරයකට තියෙනවා. හොඳයි පළවෙනි උත්සාහය ගත්තා දැන් හොඳට ඔළුව කිලින් කරන් හිටියා ආයෙ වැටුණා. දැන් මොකද කරන්න ඕනේ? දැන් දැනගන්න ඕනේ මේක මේ හරියන්නේ නෑ. දැන් මම මේ උඩුකය ඍජුව තියාගෙන භාවනාවේ ඉඳගත්තා. ඉඳගත්තම මගේ මේ මා මට දැන් මේක හරියන්නේ නැහැ කියලා. හරියන්නේ නැහැ කියලා දැනගත්තාම මොකද කරන්න ඕනේ? නැගිටලා තක්මනෙහි ආදීහි යෙදෙන්න ඕනේ. ඒකට ගාවක් අය කම්මැලි සක්මන් භාවනාව කරන්න කම්මැලි. ඉතින් ඒ ඒ වගේ තමන්ගේ ඉරියව් පිළිබඳව සැලකිලිමත් වෙලා හොඳින් සැලකිලිමත් වෙලා ඒ ඉරියව් නිවැරදි ඉරියව් මාරු කරමින් මේ මේ මේ තමන්ගේ පිළිවෙතෙහි පිළිවෙතෙහි යෙදෙන්න ඕන පින්නත් මේ ඉරියව් මාරු කරන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේකෙන් අතමිදේ අතමිදව ගන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලෙම නැත්තම් ඒ ඉරියව්වේ රැඳිච්ච එක්කන ඒ ඉරියව්වේම ඒ ඉරියව්වේම රැඳි රැඳි එහෙම්මම හිටියාම අපිට මේ කුසලයේ හිත යොදවා ගන්න බැරි වෙනවා. මුගක් කාලවල අපි දකිනවා දැන් ওই විහාරස්ථාන වලට එහෙම අපි ගියාම සමහර බණ මඩුව වලට ගියහම බණ කියන්නේ පටන් ගන්නෙම තීන මිද්දෙන් බව පේනවා. හරි ඇයි ඒක කියලා දන්නවද? බණ මඩුව වල මම ඊට කලින් මතක් කරා ආය මතක් කරන්න ඕනේ ඇහිච්ච නැති අයත් ඉන්න පුළුවන් නේ. ඒවා හදා ගන්න ඕනේ හින්දා. ගොඩාක් ස්වාමීන් වහන්සේලාට හරි කරදරයක් කරලා දෙනවා විහාරස්ථාන වල බණ මඩුවේ. අට්ටිය ගිහිල්ලා මොනවද හොඳට පේන් කරලා ලස්සන හදලා තියෙන බණ මඩුවේ තෙල් ගාලා එනවා. ආදරයට වගේ තෙල් ටික ගාලා එන්නේ. ඔය තියෙන තෙල්ද? ඔළුවේ තියෙන තෙල්. හ්ම්. හරි සමහර තැන්වල අපි ධර්ම ධර්ම දේශනාවලට ගියාම ඔන්න බලනකොට මැද කවුරුවත් නැහැ. වටේට වටේ ඉන්නවා. ඈතට මූණේ මූණ බලාගෙන බිත්ති දිගේ තමයි ඉන්නේ. බිත්ති නැතුව ඉන්න බෑ. එතකොට අපි දැනගන්න මේ මොකද මේ පිළිද? පරිදි හේතු කරන්න ඕන කොහේ හරි. හරි ඊට පස්සේ එක දවසක් නම් මම හොඳටම දොස් කිව්වා. කාර්යාලයක බණකට ගිහිල්ලා මොකද උනේ? මේ කටි අර විදිහටම ඉඳගෙන බලන්නේවත් නැහැ මගේ දිහා. ආරාධනා කරලා ගෙන්නගෙන. අර ඒ මොකද කුසලයේ තියෙන අකනත් උගතලි බව. හරි ඒක තේරුම් අරගෙන දැන් මම ඒක එහෙම කියලා බණ කියවන හරියනවද? නෑ මම හොඳටම දොස් කිව්වා. ඒක හරියන්න දොස් කිව්වා. ඊට පස්සේ හරි ගියා. ඊට පස්සේ බණින් අරගෙන ගත්තා. මම කෝ අකමැති නම් ඉතින් මම අහවල් දෙයකට බණ කියනවාද? හරි අකමැති වැඩක් කරන්න මං ආවේ නෑනේ බලහත්කාරයෙන් ආවේ නෑ. ඇයි මේ අකමැත්තෙන් වගේ ඉන්නේ? හරිද? ඉතින් ඒ විදිහට අපි ඒ ඒ කෙනාගේ సంతානයේ උපදින මේ තීනමිද්ධ ස්වභාවය අයින් වෙන්න එයා හරියට ඉරියව් පවත්වන්න ඕනේ. හරි. ඉඳ ගන්නකොට හැම වෙලෙම කෙලින් ඉඳ ගන්න පුරුදු වෙන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ. ඇවිදිනකොටත් ඇවිදිනකොටත් එහෙම හේතු වෙන ගති ගොඩ අඩු කරන්න ඕන සාමාන්‍ය ජීවිතයේදී. හරි දැන් ඔය දන්නව නේද එක දූතාංගයක් තියෙනවා නිදා ගන්න නැහැ. කොන්ද ඒස්තු කරලා බුදිය ගන්න නැහැ. ඒ තමයි විසුණු වහන්සේලා තමන්ගේ මේ ඒ කුසල් වර්ධනය සඳහා ගන්න උත්සාහය. ඒ ඒ කියන්නේ නිදි වර්ජිතව වෙන. කොයි වෙලාවක හරි මෙහෙම ඉන්නකොට ඔන්න ඔහොම නිින්ද නිින්ද ගියොත් ඇරෙන්න අරමුණු කරගෙන මම නිදා ගන්නවා කියලා නිදා ගන්න. හරිද? තීන විද්‍යාව අයින් කරන හතරවෙනි කාරණාව ඒක. හරි. ඒ කියන්නේ ඒකට කියනවා අභ්‍යවකාශකාරී කියලා. එනේ ඒ කියන්නේ යා මේ ඇඳක් හෝ පුටුවක හෝ කොන්ද හේතු කරන්නේ නැහැ කියලා තීරණයක් කරන් තියෙනවා. එතකොට ඊවස ගන්න බැරුව නිින්ද යන හරිය නිින්ද යනවා. භාවනා ක්‍රියාවේ හරිය නින්ද යනවා නැත්තම් ඒ ඒ කියන්නේ අදිස්ත්‍යාන කරගෙන නිදාගන්නේ නැහැ. ඒක තමයි වීර්යය. ඒකට පැය දෙකක් තුනක් එහෙම කරගන්න භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා ඉන්න අදටත් ඉන්නවා. හරි. දූතාංග කියන ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සිව්පසයෙන් වැඩි සිව්පසයේ නෑලී කටයුතු කිරීම සඳහා වැඩි වමනාවක් වෙන ස්වාමීන් වහන්සේලා විසින් සමාදන් වෙන විශේෂ වැලකීම් කීපයකට කියනවා සහ සමාදම් වීම කීපයක් තියෙනවා ඒවට කියනවා කෙලෙස් දූතාංග කියලා. ඉතින් ඒ තීන විද්‍යාව අයින් කරගන්න අන්න ඒ වගේ ගොඩාක් තීරයක් ගන්න ඕනේ. ඇත්ත තේරෙන එකක් ඕනේ නෑනේ. මේ ඉතින් ඉතර එහාට පිළිවෙත් දකින මේ ශාසනයේ මම මොකද කරන්න ඕනේ? කියලා තීරණය කරනවා අඩුම ධර්මයෙන් මේ ශරීරය පුරුදු කරන්න අපේ ශරීරය හරිය ඉක්මනට එක එක ඒවාට පුරුදු වෙනවා. දැන් සමහර මම දැකලා තියෙන ගොඩාක් වයසට ගිය අපේ උපාසිකාවෝ උපාසක මහත්තුරු ඉන්නවා. ඒ කට්ටිය හරියට කෙලින් තමයි භාවනා ඉරියව් එහෙම ඒ කට්ටිය හරිය කෙලින් වයස වයසයි කියලා නෑ. හරි. හරි නිකන් මේක දැක්කහම කොච්චර වයසට ගියත් නිකන් වීර්ය ස්වභාව වීර්ය සම්පන්න ස්වභාවයක් තියෙනවා. සමහර ඉතාලම තරුණ අයත් ඉන්නවා ඒ වැටිලා වගේ ඉන්නකොට නිකන් නැමිලා වගේ ඉන්නේ. නේද ඇදලා වගේ ඉන්නේ. ඉතින් දැන් එන්නෙන් එන්නෙන් ටිකක් එහෙමයි හැබැයි පරපුර නේද? ජාව සම්පන්න ගතිය ආදී කොන්දන වැඩි කොන්දන වැඩිපුර නේද? මෙන්න මෙහෙම මෙහෙම ඇකිලා ඉන්න ගතියක් තමයි තියෙන වැඩිපුර. ඒ තමයි මේ හිතේ තියෙන ප්‍රබෝධමත් ස්වභාවය නැතිකම. ඉතින් ප්‍රබෝධමත් ස්වභාවය නැතිකම හින්දා තමයි ශරීරයේ විදුර ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රබෝධමත් ගතිය ඇති කරගන්න නම් අපි අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වගේ ඒ තීන විද්‍යාවේ තියෙන ඒ අකුලන ගතිය හිත අකුලලා ක්‍රියාත්මක භාවයට යන්නේ නැති ගතිය ගැන අපි හොඳින්ම හොඳින්ම දැනගෙන ඒකට ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒක විශේෂයෙන් මොකද ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙල? ධර්මයේ ඇලෙන ආකාරයට කරන. ඒ කියන්නේ අරතියත් අයෝනිසෝ මනසිකාරයත් තීන විද්‍යට හේතු වෙන වගේම ධර්මයේ ඇලෙන ආකාරයට මෙනෙහි කිරීමත් යෝනිසෝ ඒ ඇලෙන විදිහට කරන යෝනිසෝ මානසිකාරයක් කියන දෙක තමයි තීන මිද්‍ය අයින් කරන්නේ එහෙමනම්. නේද? ඒක අනිත් පැත්ත. ඉතින් ඒකෙන්ද විරාග සංඥා, නිරෝධ සංඥා, ප්‍රහාණ සංඥා, සබ්බලෝකේ අනිරත සංඥා මේ වගේ අපිට අපේ හිතේ සකස් කරගත යුතු බොහොම ප්‍රබල චරිත ගැන මෙනෙහි කරලා එවැනි තත්යකටම එවැනි තත්යක මේ මනුස්ස ජීවිතයක් ලැබਿੱච්ච මනුස්ස ජීවිතයක් ලැබਿੱච්ච අය නේද සාසනීයව මෙච්චර එහාට වැඩ කරා මෙච්චර මෙහෙම වුණා මෙහෙම වුණා දැන් ඔය බුද්ධ ගෝසාඳුර වගේ ස්වාමීන් වහන්සේලා මග්ගේ චරිත කතාව හොයලා බලනකොට උන්වහන්සේලා ජීවිතයේ කෙනෙකුට ජීවිතය තියා මේ මේ එක උන්වහන්සේ අවුරුද්දකට කරලා තියෙන වැඩ අනිත් අය ජීවිතයට කරන්න බැරි වැඩ තරම් වැඩ ගොඩක්. ඉතින් ඒ වගේ මහා මේ ජව සම්පන්න බල සම්පන්න චරිත ගැන අපි හොඳට මෙනෙහි කරලා ඒ ඒ මගේ හිත මේ විදිහට අකුලගෙන මේ විදිහට කෙලස් වලට මේ යට කරගෙන ජීවත් වීමෙන් ඇති ඵලය මොකක්ද මාත් ඔහේ ඉඳලා අන්තිමට ඉදිරියට ගිහින් ඉඳලා නැట్లా ඒ අන්න එහෙම නිවැරදි මෙනෙහි කිරීම කරොත් පින්නත් අපිට පුළුවන්කම තියෙනවා මේ තියෙන මුද්දෙන් අයින් වෙන්න. ඉතින් ඊළඟ කාරණා තමයි සත්‍යය කතා. ඒ කියන්නේ හැම වෙලෙම මේ පිළිබඳ මම ඊළඟ කාරණා දෙකම එකට ගන්නම් අන්තිය තමයි කල්යාණ මිත්‍ර සේවනතාව කියනවා. එතකොට ආ ඊළ මිද්දේ අයින් වෙන ආකාරයට කෙරෙන කතා බහ අපි ළඟ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හම්බුනහම එකිනෙක හම්බුනහම නේද නිවෙස් වලදී එහෙම වුණත් අපි සාකච්ඡා කරගන්නවා දැන් අපි කාලයෙන් ප්‍රයෝජන ගන්නවද? කොහොමද? තුන්වක් අය ඉන්නවා කට්ටිය කියන්නේ අපිට වෙලාමදි අපිට මේ කුසලයේ යෙදෙන්න වෙලාමදි කියලා. හොඳට තමන් දැන් හැඩි වෙලා තියෙන කාමරයක් තියෙනවා කියන්නේ. බඩු ගොඩ පුරලා තියෙනවා. එහෙම අපේ ගෙවල් වලත් එහෙම ඉඳලාමත් නේද? ඉඳලාමත් අපේ විහාරස්ථාන වල ගෙවල් වල එහෙම එහෙම ඉඳලාමත් එහෙම තියෙන අවස්ථා තියෙනවනේ පුදුම උත්සවයක් හරි කරලා කියලා. දැන් මේක මහා දැක්කහම කරච්චලේ වගේ. හැබැයි මේ ක්‍රමානුකූල කරොත් අන්තිමට අපිටම හිතිලා නැද්ද? මොනවද අප්පා මේක මෙච්චර කිරිලා තිබ්බේ නේද? අස්කල බලනකොට මොකුත් නැහැ. නේද? ඒ වගේම තමයි උදේ ඉඳන් නැගිට වෙලා ඉඳන් හැන්දෑව නිදා ගන්න දක්වාම කාලය පින්නන්නේ. ඒ කාලය ගත්තොත් එහෙම ඒ කාලයේහි අපිට වෙලාව නැහැ වෙලාව නැහැ කියන අය යම් විදියකින් පොඩ්ඩක් මෙනෙහි කරලා බලුවා. තමන් දවසකට කොච්චර කාලය තියෙනවද කියලා තාම දන්නේ නැහැ හුඟක් අය. විනාඩි කීයක් තියෙනවද දවසකට? විනාඩි 1440ක්ම තියෙනවා. ඒකට විනාඩි 40ක් භාවනා කරන්න නැහැ කියලා කියන්නේ. නේද? එතකොට අපිට තේරෙනවා මම කොච්චර කාලයක් ගත කළාද කියලා. සමහර වෙලාවට පොඩි දේවල් වල විනාඩි 40ක් ගිහිල්ලා කරා. අපි කියන අපේ කොහෙන් කොහෙන්ද මම විනාඩි 40ක් හොයාගෙන භාවනා කරන්න කියලා. මේකට කාරණාව වෙලාව නැතිකම නෙවෙයි. තීන මිද්දේමයි. හරිද? හිත ඇදෙන්නේ නැහැ. අය කාලය හොයාගන්න. හරි අපි අපේ කාලය පිළිබඳව බොහොම පතරේසමෙන් බැලුවොත් නුවණ යොමු කරලා බැලුවොත් අපිට ලොකු කාලයක් ඉදිරි කරගන්න පුළුවන් දවසකට. හරි. ඉතින් ඒකින්ද ඒ එන්නේ වගේ මේ කාලය පිළිබඳව ඒ කාලය ඉතුරු කර ගැනීම පිළිබඳ අපි කරන සාකච්ඡා තියෙන්න ඕනේ. හරිද? ඒ ඒ කියන්නේ සීන විද්‍ය අඩු වෙන්න හේතු වෙන කතා. ඉතින් ඒ ඒ ඒ වගේම තමයි ඒ තීන මිද්දේ අඩුවෙන් තීන මිද්දේ අඩු කරගෙන කටයුතු කරන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. ඒ අය හම්බුනොත් අපිට ඒ වගේ අයව දැක්කහම ඒ වගේ අය ආශ්‍රය කිරීමෙන් යාළ හැම වෙලේම අපිට ඇඟිල්ලෙන් නෑ නෑ නෑ කියනවා. කොහොමනම් ඉඳලා හරියන්නේ නෑ. ඔය කාලේ වුණා ආශ්‍රය කරන්න එපා. නේද? දවසකට අපි ඇත්තටම නිදා ගන්න කාලය කොච්චරද කියලා පොඩ්ඩක් කොලයක් අරන් ලියන්න. මම හැමදාම කියනවා නේද ඩයරියක් පාවිච්චි කරන්න ඕනේ, දිනපොතක් පාවිච්චි කරන්න ඕනේ. මේ දිනපොතේ මගේ යහපත සඳහා නැත්නම් මම නිවන් දැකීම සඳහා ගත කරපු කාලය කියලා පොඩි වෙලාවක් දාන්න එතන. හරි මම මොනවද කරේ? මගේ සංකාරික සුභසිද්ධිය සඳහා අද මොනවද මම කරේ? ඇයි ලියන්න බැරි අපිට? නේද? ඒ වගේම මම කොච්චර දවස් ඉඳලාගත්තද? තමන්ට අත්හැරිය යුතු දේවල් වගේක් තියෙනවා නම් අන්නේ අත්හැරිය යුතු දේවල් ටික දෛනිකව සඳහන් කරන්න. මම ඒක කොතර යදුනද? මම ඒක කොතර රූපයන්ගෙන් අතන දෙන්න ඕනකම තියෙනවා නම් අනුදානාත්මක වෙන්න තියෙන මිද්දෙන් අයින් වෙන්න. රූපයන්ගෙන් අතන දෙන්න ඕනකම තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? රූපයන්ියට මම ගත කරපු කාලය කියලා නිකම් බලන්ද බැලුවොත් එතන පැය දෙක තුනක් තියෙනවා දවසකට. හරි. හැබැයි හිතාගෙන මං අතහැරලා කියලා. අන්නේ කාලෙත් පොඩ්ඩක් මනින්න. මේ හිතත් එක්ක කරන දෙල්ලමක් ඒක. හරි. දැන් නිදාගත් නිදාගන්න කාලේ බලන්න මැනලා බලන්න නිදා ගන්නකොට මේ මන් දැන් නිදාගත් වෙලා මෙන්න නැගිට වෙලා ආවා කියලා බලන්න පස්සේ හිතේ අපරාධ මම මේ පහුගිය මේ වැඩේ මට කරන්න පටන් ගන්න තිබ්බේ දැන් පොඩ කාලෙකට ඉස්සෙල්ලා මම කොච්චර කාලයක් නාස්ති කළාද කියලා ඒක නම් මේ තීන මිද්දේට ඉඩ දෙන්න එපා ආය ආයසරයක් මම අවසාන වශයෙන් මතක් කරනවා තින මිද්දේ කියලා කියන්නේ නිදි කිරීම නිදි කිරා වැටීම කියන්නේ ඒක ප්‍රබලම අවස්ථාවක්. ඊට මෙහා ගිය නිවන් මාර්ගයට Tamanගේ පිළිවෙත පිළිවෙතට කුසලයන්හි ගුරුබුරා නැගෙන් නැගිය යුතු නැවත නැවත නැවත නැවත කුසල පාක්ෂිකව නැගිය යුතු වේදනා සංඥා සංකාර විඥාන සංස්තියෙහි හැකිලිම හරි අන්න ඒ හැකිලිලා ඒක නැවතිලා වෙනත් දේවල් ඒක යට කරගෙන හරියට සෙවල බැඳිලා වාගේ ඒ මූර්තියාත්මක භාවයට ගන්නේ නැති උපකරණ වටේ නේද වැල් බැඳිලා රොඩු බැඳිලා මේ දූරි කියලා හැම ගන්න බෑ. සමාරත්තන්ගේ සිතිත් මේ කෙලෙස් එක්ක කෙලෙස් වලින් වැහිලා ඒ කුසලතාවයන් නැగి නැగి එන්නේ. ඉතින් අන්න ඒ தත්යෙන් අතමි දෙන්න නම් තීන මිද්දේට ප්‍රතිවිරුද්ධ නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕන ධර්ම මාර්ගය කෙරෙහි ඇලීම ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි අද දවසේ මේ අත්දැකීම් ප්‍රාර්ථනා කරනවා අද මේ අද මේ ධර්ම දේශනාවේ මේ අතෝ විශේෂත්වයක් දකින්න ඇති. මේ විශේෂත්වය තමයි පින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කරන අයට නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන අයට යම් කිසි බාධාවක් වෙයි අපේ මේ අපි දන්නවා මේ මැදිරියට පැමිණෙන්නේ ඒ උතුම් දායකත්වය ලබා දෙන පිරිස. ඒ දායකත්වයෙන් තමයි මේ අත්තන්ට අපිට මේ ධර්ම දේශනාව අරගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. මේ දායකත්වයේ ධර්ම නැත්තන් අද කල්පනා කරා අපේ මුහුණු දැකීමෙන් අපේ අපේ ඉරියව් දැකීමෙන් ධර්ම ශ්‍රවණය කරන අයට බාධාවක් වෙන්න පුළුවන්. අපිව පෙවුනා කියලා මේක ටික කෙලස් නැති වෙන්නේ නැහැ. කෙලස් යම් කිසි දෙයකින් වැඩි වෙන්නත් පුළුවන්. ඒකින්ද අපෙන් ඉල්ලීමක් කරා නාලිකාවෙන් ඉල්ලීමක් කරා පින්නත් අපිව නම් පෙන්වන්න එපා. හරි. ඉතින් බොහෝම ආදර්ශ සම්පන්නව කටයුතු කරන්නේ පිළිස. ඉතින් ඒකින්ද අපි වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. හැම පැත්තකින්ම හිතලා බලන ඒ වගේ හැම පැත්තකින්ම අන් අය ගැන කල්පනා කරන සත්පුරුෂ පින්වත් අය ඉන්නවා පින්වත් මේ අපේ අපේ සිංහල ජාතියේ අපේ ධර්මය තුළ එවැනි අය බිහි වෙනවා. ඉතින් මේ කාරණාව පොඩි වුණත් මේ කාරණාව මට මතක් කරන්න ඕනේ කියලා හිතන මේක පොඩි කාරණාවක් නෙවෙයි. ඒක සත්භාවයෙන්ම සිද්ධ කරපු කාරණාවක්. ඉතින් ඒ අත්දැකීම් මම ප්‍රාර්ථනා කරමු. ඊටාම සත්භාවයෙන් අද දවසේ ධර්ම දේශනා දායකත්වයෙන් දරපු පින්වත් අයට උතුම් ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම ධර්ම දේශනා දායකත්වය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛං සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති